ලබන්නේ. මේ ධර්මදේශනාව හොඳට සාවධානව ඇසුවොත් විශේෂයෙන්ම හදවතින් ඇසුවොත් ඒ කියන ධර්මකාරණා හදවතින්ම දැක දැක ඒ දෙවන කොටස ඇසුවොත් සමහර විට පාරමී ශක්තියක් තියෙන කෙනෙක් සිටිනවා නම් මේ ස්ථානයේදී මෙම භූමියේදී වත් වෙන කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඒ ඒ නෝවා ඒ ධර්මයට අනුව නැවත නැවත නැවත නැවත මනසිකාර පවත්වමින් ඒ ධර්මයට අනුව පිළිපැද්දොත් ඒ තුළින් මේ ජීවිතයේ පසු දිනකදී පසු දිනකදී හෝ නිවන් ලබා ගන්නට පුළුවන්කම සම්හාර කෙනෙකුට ඇතිවන්නට පුළුවන්. සෝනුවත් අවදා දවසකදී හෝ අවර බුද්ධ ශාසනයකදී හෝ නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ දෙවන ධර්ම දේශනාවේ දෙවන කොටස උපයෝගී වන බැවින් එම කොටස විශේෂ අවධානයක් යොමු කරලා මේ අය අහන්නට ඕනේ අසන්නට කියලා පළමුවෙන් අපේ ඉල්ලා සිටිනවා. එතකොට මේ ස්ථානයේ ප්‍රමේ සෑම කෙනෙක්ම ආදී දන්නවා ඇති එසේම අසලා තියෙන කටුනාන් සංසේ පිළිබඳ. වටේ ලැබෙනා වූ පුණ්‍ය ශක්තිය පිළිබඳව නොදන්නා කෙනෙක් ඇත්ත වශයෙන්ම නැති තරම්. කටිනේ කියන එකේ අදහස සහවර කියන එකයි. ඒ කියන්නේ මේ මහා පොත්තියේ බොහෝ කම්පාවකින් චලනය වස්සල වූවා ඒ කටිනේකින් කටිනකින් සංකම්මකින් ලැබෙන ඒ කටින චේවරය පූජා කිරීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය සලවන්නට බෑ කියන අදහසක් පවතිනවා. ඒ කඩලෙන් අතිවිශාල පුණ්‍ය ශක්තියක් ලැබෙන්නේ අනිත්‍යාවක් නිසා නෙවෙයි. මාස 3ක් තිස්සේ ඉදිරියට අඛණ්ඩ ලෙස ශාසන ප්‍රතිපත්ති පූර්ණය කළ භික්ෂුන් වහන්සේ නමකටෝ භික්ෂුන් වහන්සේලාට එම සීලය පූජා කරන නිසා සාමාන්‍ය වස්සමාදම් වීමට පෙර සාහිත්‍යයක් වශයෙන් බොහෝ ස්ථානවල වස්තරයක් කරනවා ඒ වස්ස ආරාධනාව පිළි අරගෙන හෝ පිළි අරගන්නේ නැතුව යම් කිසි කෙනෙක් වස්තසෝන මේ කාල පරිච්ඡේදයේ තුලදී වෙනදාට වඩා කැපවීමකින් යුතුව ජීවිත පරිත්‍යාගයකින් යුතුව මේ ශාස්ත්‍ර ප්‍රතිපත්තිය පූර්ණණය කරනු ලබනවා. විශේෂයෙන්ම මේ දක්වා සාස්ත්‍ර නොකරන ලබ නොකරන ලබ චතුරාර්ය සත්‍ය ධර්මයන් සාස්ත්‍ර කිරීම සඳහා අවශ්‍ය කරන ධර්ම පූර්ණණය කරනවා. ආයනපස්නා වඩනවා වේදනානුපස්නා චිත්තානුපස්නා ධම්මානුපස්නා කියන ලබන ඒ සතර සතිපට්ඨාන ධර්මයන් මේ කාල පරිච්ඡේදය තුළදී ඒ වස්තුන කාල පරිච්ඡේදය තුළදී විශේෂයෙන්ම වඩන ලබන ඒ වගේම සතර සතිපට්ඨාන සම්මක් වේ සම්මප්පදාන ධර්මයන් වඩනවා ඉද්ධිපාද ධර්මයන් වඩනවා ඒ වගේම සද්ධායන විද්‍ය සති සමාධි ප්‍රඥාවෙන් ඉන්ද්‍රිය ධර්මයන් දිනු කරනවා මේ ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් වශයෙන් වඩනවා මේ වස්තුන කාල පරිච්ඡේදය තුළදී हति संबुद्धंगे धम्मे से संबुद्धंगे हिरे संबुद्धंगे तेज संबुद्धंगे पसज संबुद्धंगे समाज संबुद्धंगे उपेक्षा संबुद्धंगे चंद्रमे ये सप्तबुद्धंग धर्म अभिवर्तने के निसंदा उसको पठित करना आयस्तांग मार्गे गमंत्रणा सम्मा दिश्य वर्णा सम्मा संकल्प सम्मा वाचा सम्मा कम्मंत सम्मा आजीव සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා ඒ අංග දිනු කරන ලබනවා සමත වශයෙන් පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන ඒ රූපාවචර ධ්‍යාන හා අරූපාවචර ආකාසානංචායතනාදී ඒ අරූපාවචර ධ්‍යාන ලබා ගැනීම සඳහා උත්සව කටයුතු කරනවා එවැගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම නිරෝධ ධර්මයන් අවබෝධ කර ගැනීමට පටිච්ච සම්පදාය ධර්මයන් අවබෝධ කර ගැනීමට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට මේ වර්ෂාන කාල පරිච්ඡේදය තුළදී එසේ වර්ෂමාදම් වූ නියම වික්ෂමන් මහස්සලා වික්ෂමන් මහස්සලා පිළිවෙත් තෝරණය කරන ලබනවා. මේ කාල පරිච්ඡේදය තුළදී බොහෝ දෙනෙක් දුසාංග පවා සමාදන් වෙලා ඒ ආකාරයෙන් ඒ වස්තාලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්න ශාස්ත්‍ර ප්‍රතිපත්ති පූර්ණේ කර ගන්න ලබන කාලයක් බවට පරිවර්තනය කර ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මාස තුනක් පුරා අඛණ්ඩ ලෙස ශාසන ප්‍රතිපatti පූර්ණය කළ පිළිසකට තමයි එවැනි භික්ෂුවකට එවැනි භික්ෂුණී කෙනෙකුට තමයි කටින් සිවුරේ පූජා කරන ලබන්නේ. එබැවින් මේ මාස තුනක් තිස්සේ පූර්ණය කරන ලද පුණ්‍ය ශක්තියම ඒ කටින් සිවුරේ මහත්ඵල මහානිසංස කර දීම සඳහා හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබෙනවා සෝතාපට්ඨ පරිසත්‍ත්‍රිය පරිපන්නේ ධම්මං දත්තා අසංකේයෝ අපමේයෝ දක්ෂිනා පාටිසංකිතබ්බා කියලා පාඨයක් දක්ෂින දෙපංග සූත්‍රයේ මේ පාඨය දැක්කේ. ඒකේ අදහස යටත් පිළිසෙන සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනෙකුට සෝතාපට්ටි බල සත්‍ය ක්‍රියාවේ ප්‍රතිපන්නෝ පිළිවෙත් පූර්ණේ කෙනෙකුට දානන් දස්සා දානයක් දීම තුළින් අසංකේයෝ අපමියෝ දක්ෂිනා පාටිකං සබ්බ අසංකේයෝ සංඛාව මෙතකේ ඥානක මහත්කාව අපමියෝ අප්‍රමාණයෙන් මෙතකේ ඥාන නිර්ණය කරන්නට මෙහිදී පුණ්‍ය සත්‍යයක් අත්පත් වෙනවා ඕපනවා දෝසෝතපන්නෝ ඒක උසමනම් සෝවාන් වූ කෙනෙකුට ඒ ආකාරයෙන් දානයක් දුන්නොත් ලැබෙන පුණ්‍ය සත්‍ය කොයිතරම්ද කියලා කියන්නට දෙයක් නෑ මේ අනුව බලන විට මේ වස් කාලයේ තුලදී අතුම වශයෙන් සෝවාන් වීමටවත් උත්සාහ කරන භික්ෂු පිරිසක් නැත්නම් භික්ෂුණී පිරිසක් තමයි මේ ශාස්ත්‍ර ප්‍රතිපත්ති පූර්ණේ කරන ලබන්නේ. ඊට වඩා උසස් මාර්ගඵල ලැබීම සඳහා හෝ ධ්‍යාන සම්පත් ලැබීම සඳහා කටයුතු කරනවා. මේ ආකාරයෙන් කටයුතු කරන භික්ෂුන් වහන්සේලාට හෝ භික්ෂුණීන් වහන්සේලාට මේ ආකාරයෙන් කටයුතු කරලා පූජා කිරීම තුළින් බුදුරජාණන් වහන්සේගේ සිංහ කපාටෙන් දක්වා පරිදි ඒ ආකාරයෙන් අසංකේයෝ අප්‍රමාණෝ පුණ්‍ය ශක්තියක් ලබන්නේ සේතුලංකම් ලැබෙනවා සාමාන්‍යයෙන් කටින පුණ්‍යකම කටින ආනිසංස ධර්ම දේශනාවක් පවත්වන විට ඔය නාගිත ස්වාමීන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වැඩ සිටියා බුද්ධ ශාසනයේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී උන්වහන්සේ විසින් කරන ලද නාගිත චරිතාපදානයේ දැක්වෙන කොටස් තමයි ප්‍රකාශ කරන ලබන්නේ. එනිදී නාගිත කියන ඒ රහතන් වහන්සේ ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් එදා කඩින සීවරය පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මීට පස්ව 18කට උඩදී අසලා. ඒ කඩින සීවරය පූජා කිරීම නිසා මම 34 වාරයක්ම සක්‍රදීනෝන්ද්‍රය වෙලා ඉපදෙන අය බොහෝ වාර ගණනක් සක්විතදකම් ලැබුවය. සීමාවක් නැති රාජ්‍ය සම්පත් ආදේශ සම්පත් ලැබුවය. අල්පදාට පුරාම කවදාවත් දුගති ගාමී වුණේ නැතේ. ඒ වගේම උපුණ සම්භවයක් භවයක් පාසාම ලෞකික භවෝග සප සම්පත් වලින් අනුන වූ සෞභාග්‍යමත් වූ ආත්මභාවයෙන් ලැබුවය. ඒ කාල පරිච්ඡේදයේ තුළදී කිසිදාක දුකටිගාමී වුණේ නැත. ඒ වගේම කිසිදාක පහත් කුලයක උපදින්නේ නැත. උසස් කුලවල උපදිනවා. ඒ වගේම ඒ කාල පරිච්ඡේදයේ ගරු සත්කාර සැලකී ගරු බොහොමනි ආදී ලැබුණ අය මේ ආදී වශයෙන් ඒ කටිනතියේ පූජා කිරීමෙන් ලැබෙනා වූ පුණ්‍ය ශක්තිය ගැන විශාල විස්තරයක් ප්‍රකාශ කොට දක්වා තිබෙනවා. අතිශයෝක්තිය වශයෙන් දැක්වෙන කරුණු තේලංගකට වන බවයි මගේ අදහස සිටේ වෙතයි. මේ ආකාරයෙන් ඒ කටිනතියේ පූජා කළ අයට හා ඒ කටින ජීවර පුණ්‍ය කර්මයට සහභාගී අයට ලෞකික සම්පත සම්පත් ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා භවභෝග සත සම්පත් ලැබීමේ හැකියාව වාසනාව උදායනවා මේ දේශනාවේ පළමු කොටස යන්තම් වෙන ප්‍රකාශ කරනවා දැන් දෙවන කොටසයි අපි ධර්ම දේශනාවේ ඉදිරිපත් කරන්නේ මේ කොටස තමයි සාවධානව ඇසියෙන්න වන්නේ. දැන් මා ප්‍රකාශ කළා වචන චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස ඔක්කොම ලෞකික සත් සම්පත් ලබා දෙන භවෝගෝග සත් සම්පත් දෙන පුණ්‍ය කර්මයක් කියලා. අපි මේ ලෞකික සත් සම්පත් භවෝග සත් සම්පත් ප්‍රාර්ථනා කරනවා කියන්නේ සංසාරේ ප්‍රාර්ථනා කරනවා කියන එකයි. අපේ ජීවන පූජාවකින් කෙලින්ම නිවන් සුව ලබා දීමට පුළුවන් පුණ්‍ය ශක්තියක් දැනගන්න ඕනේ. ඒ ආකාරයෙන් ලෞකික සතු සම්පත් භවෝග සතු සම්පත් ලබා දෙන නිසා කෙනෙකුට හැකියාව තිබෙනවා අවශ්‍ය නම් පමණක් හැකියාව තිබෙනවා ඒ භවෝග සතු සම්පත් උපයෝගී කරගෙන සමාජ අවශ්‍ය ශාසන ප්‍රතිපත්ති පෝණයකාන්ද නිවන් ලැබීමට ලබා ගැනීමට අවශ්‍ය ගුණ ධර්ම සම්පූර්ණ කර ගැනීමට එහෙම කර කෙනෙකුට පමණයි ඒ කඨින සීවර පූජාව වක්‍ර වශයෙන් නිවන් ලබා ගැනීමට හේතු උපනිශ්‍රේ වන්නට පුළුවන්. වන්නවා කියන්නේ තව පිටසක් සම්බන්ධ බවෝගත සම්බන්ධ නිවිල ප්‍රශ්න බලාපොරොත්තු වෙන්නේ නිර්මාණය මේ සංසාර දෙකෙන් මිදීම අපේක්ෂා කළ යුත්තේ අවමී අපේක්ෂෙන් බලාපොරොත්තු වෙන්නේ එතකොට මේ නිර්මාණ සම්පත්තිය ලබා දීමට නම් ලබා ගැනීමට නම් ඒ කටින් කීවර පූජාවකදී සිදු වූ පරමාර්ථමය ධම්ම ක්‍රියාවලිය ගැන නැවත නැවත මෙනෙහි කිරීම සලොහත්යම අන්නේ මෙනෙහි කිරීම කිරීමේදී පවත්නා වූ කුසලසිත ශක්තිය එකෙල්ලේම නිවන් ලබා දීමට හේතු උපනිෂේ වෙනවා මිනිසා මේ කටින් කීවර පූජාවේදී සිදු වූ පරමාර්ථමය ධම්ම ක්‍රියාවලිය කොහොමද කියලා දැන් විමසා බැලීම සුදුසුයි මේ මුළු ස්ථානයේද දැනෙන්නේ මේ මකටන ජීවන පුණ්‍ය කර්මයේද සහභාගී වූයේ ඒ සඳහා පළමුවෙන්ම චේතනාවක් ඇති වූ නිසා මේ ස්ථානයේ ධ්‍යානවලුන මෙම පුණ්‍ය කර්මය කරන්නට ඕන මේ බණ අහන්නට ඕන ආදී වශයෙන් යම්කිසි ඒ කුසලමය චේතනාව ප්‍රධාන වශයෙන් පළමුවෙන්ම පහළ වූ නිසායි මේ පුණ්‍ය කර්මයේ මේ සහභාගී වෙන්නේ චේතනාව දෙක්කේ කම්මං වදාමි චේතේස්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියන වාක්‍යය මේ නිතර නිතර අසලයි පාඩයක් කියලා මා කල්පනා කරනවා. එතකොට මේ චේතනාවමයි කර්මය කියන්නේ චේතේස්වා චේතනාවක් ඇති කරගෙන කම්මං කරෝති කම්ම කරනවා. කායේන වාචා මනසා කයින් වචනයෙන් සහ මනසෙන් එතකොට මේ චේතනාව ඇති වූ නිසා මේ කඩේ සීවර පුණ්‍ය කර්මයේ සම්බන්ධයෙන් යම්තා කායික ක්‍රියා කළා නම් ඒ කායික ක්‍රියා ඒ චේතනාව ප්‍රමුඛව කළා. යම්තා වචන පිට කළා නම් ඒ වචන සෑම එකක්ම ඒ චේතනාව ප්‍රමුඛවමයි සිදුවන්නේ. චේතනාව ඇති වූ නිසාමයි ඒ වචන පිටවන්නේ. යම් කිසි මානසික ක්‍රියාවලියක් සිදු වුණා නම් නැත්නම් සිතුවිලි පහළ වුණා නම් මේ සෑම සිතුවිල්ලක්ම චේතනාව ප්‍රමුඛව ඇති වෙනවා. මේ ආකාරයෙන් ඒ චේතනාව ඇතිවන විට ඒ කායික වාචික මානසික ක්‍රියා සිදු කරන විට චේතනාව පමණක්ම නොවේ ඇතිවන්නේ. චේතනාව හා සම්බන්ධ වූ විවිධ චෛතසික ධර්ම දැනගෙන. ශ්‍රද්ධාව ඇති වෙනවා, භක්තිය ඇති වෙනවා, ගෞරවය ඇති වෙනවා. සිතේ සමාධිය ඇති වෙනවා සිතේ ඒකාග්‍රතාවය නැත්නම් සිතේ සතිය ඇති වෙනවා ප්‍රඥාව ජනිත වෙනවා අලෝභ අදෝස අමෝහ වෙන කුසල මූල ධර්මයන් පහළවන්නට පුළුවන් මේ ආදී විවිධ කුසල සංස්කාර ධර්ම චේතනාව හා සංප්‍රයුක්තවම ජනිත වෙනවා ඒ චේතනාව ඇතිවන විට මේ විදිහට කල්පනා කරන කරන කල්ලි අපිට තේරෙන්න ඕන මේ කටින පුණ්‍ය කමට සහභාගී වූ හැම දිනකටම චේතනාව සම්බන්ධව මේ කුසල පාක්ෂික චෛතසික ධම්ම රාශියක් ඇති ඇති නැති නැති ගියයි කියලා. මේක අපි පංචස්කන්ධ කතාවෙන් කතා කරනවා නම් මේක සංස්කාරක් සංවේදයක් වූ ධම්ම රාශියක්. එහෙමනම් එතන ඇතිවෙන්නේ මොකද්ද? සංස්කාර සංවේදයක් ඇති ඇති නැති නැති යාමයි. ඒ පළවෙනි කාරණාව. එතකොට දෙවන කාරණාව මේ ගාමී කටින පොන්කමන සහභාගී මේ ඇට වේදනාවල් ජනිත වුණා. බොහෝ විට මහා විශාල පුණ්‍ය කර්මයක් කරනවා කියලා නැත්නම් ඒ පුණ්‍ය කර්මයේ කරන විට විශාල සතුටක් දැනිටවන්නට පුළුවන් සෝමනස් වේදනාවක් ඇතිවන්නට පුළුවන්. සමහර විට උපේක්ෂා වේදනා ඇති වෙනවා. සමහර විට ආයත මානසික වශයෙන් දුක් වේදනාවක් ඇතිවන්නට පුළුවන්. මේ කටින පින්කමට සහභාගී වීමට හිතු අවස්ථයේ මේ අවස්ථාවේ පටන් මේ මොහොත දක්වාම මේ ආකාරයෙන් මේ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මඳහත් වේදනාවක් හෝ ඒ පුණ්‍ය කර්ම ආශ්‍රිත වෙයි මේක මොකද වේදනා සංදේ පහළ වීම වේදනා සංදේ ඇති නැති නැති යාම කොයි දියුතු දුණා ඊට අමතරේ දෙවන කාරණාව තුන්වෙනි කාරණාව ඊට අමතරව මේ උපසර කර්මයේ සහභාගී වූ මුල් අවස්ථාවේ සිට මේ දක්වාම විශාල සංඥා ස්කන්ධය සංඥා ගොඩක් ඇති නැති නැති නැති ගියා සංඥා කියන්නේ අපි මුලා කරන ධර්මයක් මිරිඟුවකට සංඥා බුදුරජාණන් වහන්සේ විසින් උපමා කොට වදාරලා තිබෙනවා. මිරිඟුවක් ඈත දිස්සෙනවා නමුත් මිරිඟුවට කියලා අපිට පෙනෙන ළඟට ගියාම එහෙම දෙයක් නැහැ. මේ වගේ තමයි සංඥාව කියන්නේ. අපේ මේ කටින් සීවරයක්, කටින් සීවරයක් කියලා අපි හිතන එක අපේ හිත තුළ තියෙන සංඥාවක් විනා ඔය කියන පූජා තුළ සීවරේ ඇති දෙයක් නෙවෙයි. මේක සත්‍යයයි. සීවරේ ඇති දෙයක් නෙවෙයි කටින් කියන එක තමයි හිතේ තියෙන සංඥාවක් පමණයි. මේ ඇයට ඒ කටිනේට පූජා කරන සිවර මෙතන කියලා ඒ වගේම තවත් සිවරක් මෙතන ගෙනත් කියලා මම පින්නොත් ඔයාලට අඳුරන්නට පුළුවන්ද කටින සිවරේ මොකද්ද නිකන් සිවර මොකද්ද කියලා සමහර විට අඳුරන්නවත් බැහැ එකම එකන එකම උදේ මේක හිතේ තියෙන සංඥාව සංඥාව කියන්නේ ප්‍රකප ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කළා අපි නැති දෙයක් ඇති වශයෙන් පෙන්නලා මුලා කරන ධර්මයක් කියලා එතකොට මේ කටින් තියෙන සම්බන්ධයෙන් පළවෙනියෙන්ම පහළව චේතනා ඇති වූ මොහොතේ සිට මේ මතක්වාම විවිධ සංඥා පහළ වෙවි ඇති වෙවි නැති වෙවි යන්නට පටන් ගත්තා. ඇහැට පෙනෙන රූප පිළිබඳ රූප සංඥා, මනසට ඇහෙන ශබ්ද පිළිබඳ ශබ්ද සංඥා, නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳ ගන්ධ ගන්ධ සංඥා, ඒ වගේම කායයට දැනෙන ස්පර්ශ පිළිබඳ කාය සංඥා සාමාන්‍යයෙන් මේ ජීවාස් දිවටන රක්ෂණ්‍ය පහළ වන්නට අවස්ථාව තිබෙනවා. ඒ කඨින චීවරය හා සම්බන්ධව දානමය පුණ්‍ය කර්මයක් කළානේ දාන ආදිය ලුමඹුල් ආදිය බැලීමට කටයුතු වෙනවා. ඒ වගේම මනෝ විඥාන මනෝ සංඥා කියන ධම්ම සංඥා පහළ වෙනවා. මෙන්න මේ ආකාරයෙන් සංඥා ස්කන්ධයක් ඇති ඇති නැති නැති කියනවා. සංඥායනාහි පපංච සංඛා කියලා බුදුහාමුදුරේ ප්‍රකාශ ප්‍රාදය තියෙනවා සංඥාව නිසා තමයි මේ ලෝක සත්‍ය සංස්කාරයේ මුලාවට නැත්නම් සංස්කාරයේ ප්‍රමාදයට දෙන සංස්කාර ධර්ම ජනිත කරගන්නේ කියලා. සංඥා නිදානාහි පපංච සංඛා ඥානයයි යක්තිය. එතකොට මේ විදිහට අපේ මුලා කළ අපේ මුලාවට පත්තු සංඥා ස්කන්ධයක් සමාගේ පංචස්කන්ධ ලෝකයේ තුල ඇති වී ඇති වී නැති නැති වී ගියා මේ පුණ්‍ය කර්මයට සහභාගී වූ සෑම කෙනෙකුගේම සිත තුළ මේ ධම්මස්තර මේ ඇගේ සිත තුළ විඥාන ස්කන්ධය පහළ වුණා මේ කර්ණ ජීවර පූජාවට සහභාගී වූ සෑම දෙනාම රූප දක්නේට චක්ඛ විඥාන සද්ධාතනේට සෝත විඥාන ඝන සමාධියේ ඔය සමත පොළොව ආදී ඝන සමාද දැනෙන සමාල් පහන ආදී ඝණයන් දැනෙන එක ඝාන විඥාන ජීව විඥාන කාය විඥාන ආදී මනෝ විඥාන ආදී විඥාන ස්කන්ධයක් ඇති වෙන්නේ නැති නැති කිය. මේ හතරෙන් කාරණාව. එතකොට මේ කටින ජීවනයේ පූජා කිරීමට පටන් ගත්ත අවස්ථාවේ සිට මේ මොකද දස්පාම ජනිත වුණේ ඇති වුණේ ඇති වී ඇති නැති නැති වී මොනවද කිව්වොත් ජීවිත උත්සම් පිටතර වන්නේ වේදනා ස්කන්ධයක් ඇති වී ඇති නැති ගියා සංඥා ස්කන්ධයක් ඇති වෙමින් නැති වෙමින් කරනවා සංස්කාර ස්කන්ධයක් එළෙමින් ඇති වෙමින් නැති වෙමින් ගියා විඥාන ස්කන්ධයක් ඇති වෙමින් නැති වෙමින් ගියා මේ දාමතර සමාගයේ රූපස්කන්ධයේ රූප කොටස නිරන්තරයෙන්ම වෙනස් වෙනවා මේ අය දන්නේ නැතුවට සමාජයේ අය නැතුවා. ඉතරම නිරන්තරයෙන්ම මේ රූප සල රූප කලාප රූප සෛල විනිවිද විනිවිද යනවා නැවත නැවත රූප සෛල උපදින සමාජයේ රූපස්කන්ධත් මේ ආකාරයෙන් ඇති වෙන්නේ නැති වෙනවා. ඒකෙන්ම නම් මේ කටින සීවර පුණ්‍ය කර්මය කළා කියලා දැන් අපි හිතනවා නම් අපි හිතන්නේ කුමකටද ඔන්න ඔය කියපු කොටස් පහ ඇති ඇති නැති නැති යාමකයි රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධයට ඇති ස්කන්ධ හතර මෙලෙසින් ඇතිවෙමින් නැතිවෙමින් යාමට තමයි අපි කියන්නේ කටින ජීවර පුණ්‍ය කර්මයක් කළාය කියලා. මේක තේරෙනවද? එහෙමනම් මේ අය මේ පංචස්කන්ධ ධර්මයන් මේ රැස්කලේ කුසල කර්මයේ පුණ්‍ය කර්මයේ කරකලේ කවුද කියලා මෙයාගේ විමසොත් මෙයාගේ හදවත මෙයාට පිළිතුර දැන් දෙන්න ඕන මම මේ කටින පින්කම කළා මගේ කටින තීවර පූජාවෙන් ලැබෙන ආනිසංස ආසවයෙන් හිතේ එක සම්පූර්ණ වැරදිය මෙතෙන්දී ඇතිවන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් සහ නැතිවීමක්ද මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හැර මෙතන පුණ්‍ය කර්මය සිදු කළ සත්‍යයෙන් මම නැතේ අපේ මම කුසල කර්මය කළා මගේ කුසල කර්මය කළා මගේ කුසල කර්මය කියලා මුල්ලා විලපත් තිබුණා අවිද්‍යාව නිසා නිරත්තම නිසා එහෙමනම් මේ කුසල කර්මයේ කළ කෙනෙක් නෑ මේ කුසල කර්මයේ කීදී ශස්ත්‍රයේ මොකද්ද මං කලින් විස්තර කළ පරිදි පංචස්කන්ධ ධර්මයන් අපි රැස්කලේ පංචස්කන්ධ ධර්මයන් විපාක වශයෙන් ලැබී යුත්තේ මොනවද? සංනික්කරණ පංචස්කන්ධ ධර්මයන්. ඇයි අපි රැස්කලේ පංචස්කන්ධය? එහෙමනම් ඒකෙන් විපාක වශයෙන් ලැබෙන්නේ පංචස්කන්ධ ධර්මයක්. මේක බුදුහාමුදුරුවෝ මේ විදිහට ප්‍රකාශ කරනවා. සංකතං අபிසංකරං කියති දෙකේ සංඛාරාදී උච්ඡන්තේ කීක සංකතං අபிසංකරන්තේ මේ රැස්කරණයයි රැස්කරණයයි මහණෙනි සංස්කාර කියන්නේ කුසල සංස්කාරය අකුසල සංස්කාරය ආදී වශයෙන් අපි කියනවානේ ඒක පටිණිතිකම පුණ්‍ය සංස්කාරය කුසල සංස්කාරය මේක සැක්ෂර නිසායි සංස්කාර සංස්කෘත කියලා කියන්නේ. චින්ත සමගතන සමග අභිසංකල්පදී මොකමද සංස්කාර ප්‍රස් කරන්නේ? රූපං රූපත්ථාය සංකතං අභිසංඛාන්තේ වේදනං වේදනත්ථාය සංඤං අභිසංකරන්තේ සංඤං සංඤත්ථාය සංකතං අභිසංකරන්තේ සංඛාරේ සංඛාරත්ථාය සංඤං අභිසංකරන්තේ විඥානං විඥානත්ථාය සංකතං අභිසංකරන්තේ රූපය හොඳයි මමයි මගේ කියලා හිතාගෙන රූපයම ලැබෙන දේවල් රැස් කළේ. මෙතන සිදුවෙන්නේ ඔකයි. වේදනාව මමයි මගේ කියලා වේදනාව ලැබෙන දෙයක්ම රැස් කළේ. ඒ වගේම සංඥාව සංකාර විඥාන උපාදාන කරගෙන ඒ වේදනා සංඥා සංකාර විඥාන ලැබෙන දෙයක්මයි රැස් කළේ. මේක තේරුම් ගන්නට බැරිකම අපි කියනවා නොදත් කරන කියලා බුදුහාමුදුරන් වචන වලින් කියනවා අවිද්‍යාව කියලා ප්‍රකාශ කරනවා. මේ ධම්ම දේශනාව කරන්නට හැරෙන්න කරනකොට අවිද්‍යාව ටිකක් නැති වෙන ආකාරයෙන් ධම්ම ඉදිරිපත් කරන්න දෙයක් කියලා හැරෙන්න මොකද කළා. ඉතින් සම්පූර්ණයෙන් නැති වීමට අවිද්‍යාව නැති කරන්න නැහැ කියනත් මේ කුසල කර්මය සම්බන්ධයෙන් පවත්නා වූ අවිද්‍යාව කර්මද්දෝතෝ දුරවි යන ආකාරයෙන් අපි මේ ධම්ම දේශනාව ඉදිරිපත් කරන ලබන්නේ. එතකොට මේ ආකාරයෙන් අපේ රැක්කලේ පංචස්කන්ධ ධර්ම නම් මේ කුසල කර්මය කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාම නෙවෙයි. අපි මේ සාදු සාදු කියලා උදේ පාන්දර නැගිටලා පෙරහැරවල් දෙරවල් දාගෙන මහා විශාල පුණ්‍ය කර්මයක් වශයෙන් මේ කරන අවස්ථාවේදී අපේ මේ කුසල කර්මයේ හොඳයි විශාල පුණ්‍ය සත්‍යයක් ලැබෙනවා කියලා ආස්වාද කළා අභිනන්දනය කළා ඒක හොඳයි හොඳයි කියලා කිව්වා මොකද්ද ආස්වාද කළේ අභිනන්දනය කළේ හොඳයි හොඳයි කියලා ප්‍රකාශ කළේ කියලා කෙනෙක් පැත්තකට සිටියේ බුදුරජාණන් වහන්සේ මේකට මේ ආකාරයෙන් පිළිතුරු දෙනවා. ඉදිරික්කේ දුක්ඛෝ අභිනන්දති අභිහදති අද්වස්සාය දෙක්කේ කුංචා අභිනන්දති අභිහදති අද්වස්සාය දෙක්කේ මේ ශාස්ත්‍රයේ තියෙන කවුරු හරි වික්ෂෝතිය පොරණ කෙනෙක් නෙවෙයි ඕනෑම කෙනෙක් අභිනන්දනය කරනවා අභිවදති හොඳයි හොඳයි කියලා කියනවා අද්වස්සාය දෙක්කේ නිලකෙන බැස්ස කෙනෙක් කියනවා අපි මේ කුසල කර්මයක මේක අදාළ කරලා මේ කුසල කර්මයේ ඒ විදිහට දිනමින බැසගෙන හොඳයි හොඳයි කියලා මහා විශාල පුණ්‍ය කර්මයක් කියලා උපාදාන කරගෙන ඔළුවට තියාගෙන කටයුතු කළා. එතකොට මොකක්ද අභිනන්දනය කියලා කිසි අභිනන්දනයක් අපවත්ජෝ සායිතිකේ රූපං අභිනන්දතේ වේදනං අභිනන්දතේ සංඥං අභිනන්දති සංකාරේ අභිනන්දති විඥානං අභිනන්දති අභිවදතියජ්ජෝ සායිතිකේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහයි ආස්වාද කෙරේ හොඳයි හොඳයි කියන්නේ ගිලගෙන බැසගෙන අල්ලාගෙන දෙඟලේ එහෙම කියලා කියන කෑල්ල තමයි සාමාන්‍ය වැඩගත්. මේ එක එකට දෙන්නේ වශයෙන් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරේ අපි ඔක්කොම එකට අල්ලලා ඉන්නේ කියන්නේ. රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය ඉද්දතෝ තත් රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය චිත්තතෝ උප්පජ්ජති නන්දේ ආරෝපේනන්දි සතුපාදං සත්‍ය උපාදාන පත්‍ය භවෝ භවපත්‍ය ජාති ජාති පත්‍ය ජරාමනං සෝකපණ්ඩේ දුක්ඛ දෝමනස් පායස සම්බොහන්ති ඊමේ තත් කීවලස්ස දුක්ඛ සංගස්ස සමුදයෝ හෝති මේ ආකාරයෙන් රූපය වේදනාව සංඥා සංකාර විඥාන කියන කොටස් පහ අපි බලන්නේ පටිච්චසමුප්පාද ගැන කොටස් පහ ගැන ප්‍රකාශ කළේ අදිනපින්කම ආස්වාද කළා හොඳයි හොඳයි කිව්වා විශාල පුණ්‍ය සත්‍යයක් ලැබුණ කියලා අල්ලාගත්තා දෙඟලුවා මේ ඔක්කොම පංචස්කන්ධය අල්ලා ගැනීමක් කියලා නෙවෙයි ඔක්කොකේ එහෙමනම් මේ පංචස්කන්ධය අල්ලාගෙන ඒ විදිහට කටයුතු කරන විට උප්පජ්ජයන් රූපේන උප්පජ්ජේනන්දී නන්දියක් පහළ වෙනවා නන්දිය කියන්නේ ඇලීම සතුටුක්තියක් සහිත කියන්නේ සතුටක් සහිත ඇලීමක් ඇති වෙනවා ඒකේ කුසල කන්නේ කරන්නේක ඒ කුසල කන්නේ හා සම්බන්ධව මේක පිළිබඳ සතුටක් ඇති වෙනවා ඇලීමක් ඇති වෙනවා උපාදානයක් ඇති වෙනවා සෝකං අභිනන්දන්තෝ අභිවදිත වච්චල සායතික්කෝ උපපච්චති නන්දි යා රූපේ නන්දි තස් සද්දෝපාදානං ඒ රූපේ පිළිබඳ වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව මේ ආකාරයෙන් නන්දියක් ඇතුණ ඒකම උපාදානයක් බවට පත් වෙනවා පස්ස උපාදාන පත්‍යා භවෝ එවැනි උපාදානයේ ඇතිවෝ තැනස්කාට කර්ම භව රැස්වෙනවා භවපච්චා කියපු ගමන් මෙයාට තේරෙන්න ඕනේ කර්ම රැස්වීම නිසා පාපත්‍යාජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී ජීවිත මහා දුක්ඛ ස්කන්ධේ දැනගෙන ඊව මේ දස්ස කියලාත් දුක්ඛ සංගත සමුදය හොති මෙන්න මේ විදිහට තමයි මේ හුදු කේවල දුක්ඛ පින්ඩය නැවත නැවත නැවත නැවත නැවත නැවත ඉදිරි ඉදිරි මෙරි මෙරි ගමන් කරන්නේ මෙහෙම නම් මේ කුසල කර්මය කියන්නේ මොකක්ද? ඒකාන්තයෙන් දුක්ඛ සමුදය සත්‍යයයි. ත්‍රිංගන්නේ මේ මේ හිතනකොට බය වෙන්න තෝපා අනේ අපි මෙච්චර විශාල පුණ්‍ය කර්ම මෙන්න මෙහෙම මහන්සිලා මහන්සිලා කරලා දැන් මේ යාමතුරු වෙන මොකද්ද කියන මේක අහලා අපිට අනාත්‍යක් දෙයක ඒක වැරදි වෙන තැනකපා ඒ කුසල කාමයේ ලැබෙන පුණ්‍ය ශක්තියෙන් ලැබෙන ලෞකික භාග්‍යෝග සම්පන්නයට ලැබෙයි මේ විදිහට සිටින මානසිකාර පැවැත්වුවොත් මේ කුසල කර්මය තුළින්ම නිවන ලැබෙයි ඒක නිසා ලෞකික භවක සම්සම්පත් පමණක් නෙවෙයි නිවන ලැබීමට මේ ආකාරයෙන් සිතන්නට පොදුන මේක ඒ පුදු වීමට බය වන්නට එපා. ඉස්සරහට මේකෙන් අර කලින් කරන පොදු කට්ටේ වැඩි වෙනවා මිස අඩුවන්නේ නැහැ. Tamange අවිද්‍යාව නැතිවම ප්‍රඥාව දියුණු වෙනවා මිස මුල්ලාවකට අන්ධ සද්ධාවකට පත්න්නේ ගම්බද උපාසකම්මල ප්‍රසාද කියනාසේ කියන්නේ. එතකොට මේ ආකාරයෙන් මේ කටිනීවර පූජාව පූජා කරන්නට පටන් ගත්ත අවස්ථාවේ පටන් මේ මොහොත දක්වා ඇතිවුණේ පංචස්කන්ධ ධර්ම නම් මොනවද ඇතිවුණේ ඒකාන්ත දුක්ඛ සත්‍යය ඇතිවුණේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා හිතියෙන් කියනවා නම් දුක කියන්නේ මොකක්ද පංචස්කන්ධයේ පැවැත්මමයි පවත්තන් දුක්ඛං මේ පංචස්කන්ධයේ පැවැත්ම දුකයි අපි මේ කටින සීල පූජාව කරනවා කරනවා කියලා මා හයියෙන් උපාදාන කරගෙන කලේ මොනවද දුක්ඛ සත්‍ය ජනිත කළා අපි මේ කටින සීල පූජාව කියලා උපාදාන කරගෙන හිනාල කාරණේ කටයුතු කිරීම තුළින් සිදු කළේ මොකද්ද මා අර කලින් පෙන්වුම් කළ පරිදි දුක්ඛ සමුදය සත්‍ය ඇති කරගත්තා එහෙමනම් මෙතන මොකක්ද ඇතුනේ දුක්ඛ සත්‍යයක් සහ දුක්ඛ සමුදය සත්‍ය මේක තේරෙනවා නම් මේ පුණ්‍ය කර්මය උපාදාන කරනවා මේ කර්මය හොඳයි හොඳයි කියලා අල්ලගන්නාද මේක නොදක්කම නිසා තමයි අවිද්‍යාව පවත්නා නිසා තමයි අවිජ්ජාගතෝයම් වික්ඛේ පුරිස පුබ්බලෝ පුඤ්ඤන්ති සංකතං අபிසංකල්පිත කියලා බුදුහාම ප්‍රකාශ කරන පාඩයක් තියෙනවානේ අවිජ්ජාවෙන් බැඳුණු අවිජ්ජාව අනුවර්ගිය සත්‍යය පුඤ්ඤන්ති සංකතං අபிසංකල්පිත කියනොත් මාරස් කරනවා එතකොට මේ ඇයට තේරෙන්නට ඕන මෙතන සිදුවන්නේ දුක්ඛ සත්‍යයේ ඇතිවීමක් සහ දුක්ඛ සමුදය සත්‍යයේ පහළ වීමක් අපි රැස්කලේ දුක්ඛ සමුදය සත්‍ය කියලා තේරෙනවා නම් මේවා එකක්වත් උපාදාන කරන්නට යන්නේ මේක අදහස් කරන්නේ මේ කුසල කර්ම කරන්න එපායි කියලා. ඒක වෙනම දෙයක් කුසල කර්ම කරන එක. කුසල කර්මයේ කිරීමේදී සිදුවන සත්‍ය ක්‍රියාවලිය ගැන අවබෝධයක් ඇතිව පස්නව සම්ප්‍රයුක්ත ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ කිරීම තව එකක්. මූఢකමින් යුතුව අවිද්‍යාවෙන් බලවිලා අන්ධ සත්‍යයෙන් යුතුව කුසලයේ කිරීම තවත් එකක්. මේ දෙකෙන් ලැබෙන විපාක ශබ්ද ඒකම නෙවෙයි. ඒක නිසා මේක ගැන මේ නිවැරදි ආකාරයෙන් සිතන්නේ බය වෙන්න දෙපා. දැන් මේකට තේරෙන්න ඕන අප මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඇතිවන්නේ දුක්ඛ සත්‍ය පහළ වීම දුක්ඛ සමුදය සත්‍ය නැවත නැවත නැවත නැවත පහළ වී යාමක් කියලා. මේක නොදක්කම අපගේ සිත තුළ ක්‍රියාත්මක වන එකට අපි අවිද්‍යාවයි කියලා ප්‍රකාශ කරන ඒ අවිද්‍යාව තිබෙන නිසා මේ කුසල කර්ම උපාදාන කරගෙන දඟලනවා, දේශනවා, නැවත නැවත රැස් කරනවා. ඉතින් නැවත නැවත කුසල කර්ම රැස් කර කර රැස් කර කර නැවත නැවතත් භවයේ සංඥා නැවත නැවතත් ඉපදිනවා නැවත නැවතත් නැරිමැරි යනවා පුනක් පුනංජායති නියති ච නැවත නැවත උපදිනවා නැවත නැවත නැරිමැරි යනවා එහෙමනම් දැන් මේ ඇට මේක පිළිබඳ තියෙන උපාදානයේ සිටින් ඇට මේක පිළිබඳ තියෙන උපාදානයේ සිටින් දැන් අයින් වෙන්නට ඕන බැරි වෙනකොට එහෙමනම් දැන් කල්පනා කරන මේ කියන කොටස් මා ප්‍රකාශ කළා මේ කුසල කර්මයේ පරිදලව කටයුතු කරන කටයුතු කරපු මොහොතේ පටන් මේ සංස්කාරයේ තුල පංචස්කන්ධ ලෝකයක් ඇති වුණාය. රූපය තුන වේදනා සංඥා සංකාර විඥාන ඇතිවයි. දැන් කල්පනා කරගන්න. කල්පනා දැන් තමයි කෙටෙන් අහන්නේ. මේ කුසල කර්මය සම්බන්ධයෙන් පහළ වූ චේතනාවහ ඒහා සම්ප්‍රේතෝ චෛතසික ධර්ම රාශියන දැන් තියනවද නැත්ද නැති කියලා කිව්ව නැහැ. ඒ ඔක්කොම අනිත්‍යද ගියා නිරුද්ධ වී ගියා දැන් නෑ ඒවා ඒක හොඳට තේරුම් ගන්න මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළෝ සෑම චේතනාව සංකේත කුසල පාතික ජයතික ධර්ම සාතියන ඇති වුණා පැවතුණා නැති වුණා අනිත්‍යද ගියා ඒවා නිරුද්ධ වී ගියා නැති වී ගියා දැන් නැහැ හොඳට තේරුම් ගන්න මේ කුසල කර්මය කරන මොහොතේ පටන් ගන්නට පටන් ගත් අවස්ථාවේ පටන් මේ කුසල කර්මය කරන නිම වෙනකම්ම පහළෝ වේදනාවන් මා කියවන්නේ සුඛ වේදනාව වෙන්නත් පුළුවන් දුක් වේදනාව වෙන්නත් පුළුවන් නදහත් වේදනාව වෙන්නත් පුළුවන් ඇති වුණා ඒ සියලුම වේදනා දැනෙන්න තියනවාද කියලා කල්පනා කරලා බලන්න. ඒ වේදනා ඇති වුණා, පැවතුණා, නැති වුණා අනිත් ඒක ගියා. නිරුද්ධ වී ගියා. දැන් කල්පනා කරන්න මේ වේදනාව කුසල කර්මයේ සම්බන්ධයෙන් සංඥාවල් ජනිත වුණා. මා ගෙවන්නේ කටින් ජීවණය කියන එකක් සංඥාවක් කියලා විවිධ සංඥා ඇති මේ සංඥා එකක්වත් දැන් තියෙනවා. ඔක්කොම මේ සංඥාවන් ඇති වූ ගමන් නැති වූ ගිය ධර්ම අනිත්‍යද ගිය ධර්ම නිරුද්ධ වී ගිය ධර්ම ඒවා අනිත්‍යයි නිරුද්ධයි කියලා මේක කුසල සම්බන්ධ කර්මයේ සම්බන්ධයෙන් පහළ වූ විඥාන යම්තා කියනනම් විඥාන ස්කන්ධයට ඒ සියල්ලටම සිදුවන්නේ ඒකයි ඇති වන ප්‍රවපන නැතිවන මේ කුසල කර්මයේ කරන අවස්ථාවේ පහළ වූ තිබුණා වූ රූපස්කන්ධය මේ දෙක නෑ දැන් බැලුවොත් මේ තිබෙන්නේ ඒදා ඒ වෙලාවේ තිබුණු රූපය කියලා පැවැටෙනවා අවිද්‍යාව හැර නාඤ්ඤත් අවිද්‍යාව තන අවිද්‍යාව හැර දෙයක් නෑ මොකද නිරන්තරයෙන්ම වෙනස් වෙමින් වෙනස් වෙයි යන ලෝක කොටස් රාශියක්. ඒ දෙකෙන් නිරන්තරයෙන් වෙනස් වෙන නිසා එකාකාරව දිස්සන බැරිම මේක හැම වෙලාවෙම එක විදිහට පවතින ධර්මයක් සදාකාලික ධර්මයක් උත්තර ධර්මයක් කියලා මුලාවට පත් වෙලා තියෙනවා. ඒ මුලාවට පත් වුණායි කියලා රූපේ නැති නැති නැති නැති යන එක නවතින්නේ නැහැ. රූපයක් නැති නැති නැති නැති කියා. එහෙමනම් මේ කුසල කර්මය සම්බන්ධයෙන් පහළ වූ රූපයත් අනිත්‍යද ගියා වේදනාවත් අනිත්‍යද ගියා සංඥාවක් නැති වුණා සංස්කාරත් දෙලසින්න විඥානයත් දෙලසින්න ඇතිවෙමින් නැතිවෙමින් ගියා ඒවා ඒකාන්තයෙන්ම අනිත්‍යයි දැන් කල්පනා කරන්න මේ කුසල කර්මය කරන විට මම කුසල කර්මය කළා මගේ කුසල කර්මය කියලා මා අයියෙන් හිතන්න කළා ඒ සිතිවිල්ල සංස්කාරයක් වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ කුසල කර්මයේ කරන විට මේ පංචස්කන්ධ ධර්මයන් පැවතුනා ඇති වෙනින් නැති වෙනින් ගියා ඒක පවතින විට මම කළා මගේ කුසල කර්මයේ කළා කියතරේ මගේ කුසල කර්මයේ කියලා යම් කෙනෙක් ගත්තත් කර්මජනක හරි ඒක කමන්නේ කියලා අපිට කියන්න පුළුවන් මොකද ඒක පැවතුනා නේද යම් දෙයක් තියෙනකොට මේක තියෙනවා කියලා කියන එක හරියට සම්මත වශයෙන්. ඒ කුසල කර්මය කරනකොට මේ පංචස්කන්ධ ධර්මයන් තිබුණේ මම කුසල කර්මය කළා මගේ කුසල කර්මය කියලා කිව්ව පංචස්කන්ධයන්ට ඒක පැවතුන නිසා එහෙම කියන තරම දුරට හරි හරි කියලා අපි හිතුවා. දැන් මේ ආකාරයෙන් ඔක්කොම නැති ගියාට පස්සේ පංචස්කන්ධ ධර්මයන් එතන එතන මොනවද මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නට ඉතුරුනේ කිසිවක් ඉතුරුනේ නැහැ. එහෙමනම් මෙතන මම කියන එක මගේ කියන එක මුලාවක්. ඒක අනාත්මයි ඒක නිසා. ඒක නිසා කල්පනා කරන්න මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළ වූ මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍යද කිය දැනීම, නිරුද්ධ වී කිය දැනීම, නිට්ටය ධර්ම නොවන බැවින් අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසාම ඒවා අනාත්මයි. මම කියලා මගේ කියලා ගන්නට දෙයක් නැහැ. එතකොට මේ தත්ත්වයේ හැමිරෙට මේ අවස්ථාවේදී දකින්නට මෙය යනට නොහැකි වුණා. පසුව අවස්ථාවකදී ටිකක් විවේකයෙන් සමාධිමත් එකක් ඇතුව කල්පනා කරලා බලන්න මම මේ කියන ඒවා නිකන් හිතින් හිතන එක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ මම. මේ ඇයිතම අවබෝධ වී ඉතින් මේ කුසල කර්මයේ දාපස්සට පස්සේ ඉස්සාවක් කරලා බලන්න ආපස්සට හැරිලා බලන්න මොනවද මේ කුසල කර්මය කිරීමේදී සිදුවන්නේ මේ විදිහට වේදනාවල් මගේ ඇතිවෙච්ච නැති ගියා සංඥාවල් නැති නැති නැති ගියා සංඛාර නැති වුණා නැති වුණා විඥාන නැති වුණා නැති වුණා රූපස්කන්ධත් ඒක පාඩු ඇති නැති නැති නැති ගියා මේ හැර මෙතන වෙන දෙයක් සිදුවන්නේ නැහැ නේද කියන අවබෝධය සමාගයේ සිත තුළින්ම සමාගයේ හදවතින්ම සමාතම දෙන්නට ඕනේ. එහෙම නැත්නම් ධර්මයේ දකින්නට බෑ. එහෙම ඒ ධර්මය තමන්ටම අවබෝධ වෙනවා නම් එතකොට පේන්න ඕනේ මේවා අනිත්‍යද කියන්නේ අනිත්‍යද යන්නේ කියලා මේවා මම වගේ කියලා ගත්තත් මේවා අනිත්‍යද ගියාට පස්සෙ මම වගේ කියලා ගන්නට කිසිවක් නැති නිසාම මේ සියලුම ධර්ම අනාත්මයි නේද කියන කතාව සමාජ අවබෝධ වන්නට ඕන. ඊට පස්සෙ ඒ අවබෝධය ඇති වුණාට පස්සෙ මේ පංචස්කන්ධ ධර්මයේ පැවැත්ම ඒ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළෝ පංචස්කන්ධ ධර්මයේ ඇතිවීමේ නැතිවීමේ ඥාන ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය නේද කියන අවබෝධය සමාධි හදවතින් තමයි වෙන්නට ඕන. මම මේ හදවතින් කතා කරන්නේ ධම්ම දේශනා කරන්නේ. මේක හදවතින් දකින්න බලන්න. එතකොට මේ කුසල කර්මයේ තුළින් බුදුහාමුදුරුවෝ විස්තර කළ පරිදි අපට තේරෙන අපට අවබෝධ කළ හැකි වෙන පරිදි ඒකාන්තයෙන්ම මෙතන දුක්ඛ සමුදය සත්‍යය දලා යෑමක් නේද සිදු වෙන්නේ කියලා බලන්න. මේක දැන් බල බල ඉන්නකම අපි හිතාරි අද සවස් හරි කොහොමද හරි දවස අන්නේ බලන අවස්ථාවේදී දැන් මොනවද සිදු වෙන්නේ කියලා බලන්න. කියන්නේ බලන අවස්ථාවේ කොයි වෙලාවකද ඒ වෙලාවෙත් පහළවන්නේ ඔය කියපු කොටස් පහ තමයි. වේදනාවල් ඇති ඇති නැති වෙනවා සංඥාවල් නැති වෙනවා නැති වෙනවා සංඛාරය තියෙනවා නැති වෙනවා විඥානය තියෙනවා නැති වෙනවා රූපේ රූපේ පාඩිය ඔය පැත්තකින් ඇති ඇති නැති නැති යනවා ඒක අවස්ථාවේ කියන්නේ කොයි වෙලාවෙ හරි බලන්න මේ ධම්ම ධම්මයන් මේ ආහන අවස්ථාවේ ඔබ තමයි සිදුවන්නේ ධර්මයේ ආන කෙනෙක් නෑ. මේ පංචස්කන්ධ ධර්මයේ නැති ඇති නැති නැති යම් තියෙන්නේ. මේ මුලාව ඇයි තේරුම් ගන්නට බැරි කියන එක මට විශාල ගැටලුවක්. ඇයි මේ මිනිසුන්ට මේ මේක අවබෝධ කරගන්න බැරි? මෙතන වෙන සත්‍යයේ පුත්‍රේ කාරණේ කියලා ගන්නට මොකද්ද කියන්නේ? ඇත්ත වශයෙන්ම මෙතන මේ හුදු පංචස්කන්ධ ධර්මයේ නැතිවීම නැතිවීම යාම හැර වෙන මොනවත් නෑ. එහෙම නම් මේ පයේ වේම ඒක නම් මානසිකාර මේ කියන පවත්තන අවස්ථාවේදී පහළ වූ පහළ වන මේ පංචස්කන්ධ ධර්මයන් මේවා අනිත්‍යයි මේවා අනිත්‍ය නිසාම මේවා නිරුද්ධ වී යන නිසාම අනාත්මයි කියලා බලනවාද බලන්න පුරුදු වෙන්න දකින්න පුරුදු වෙන්න ඒව අනිත්‍ය බව දකිනවා නම් ඒ අනිත්‍ය තුළින්ම අනාත්ම භාවයේ ඊ අවස්ථාවේ දකින්නට පුළුවන් නම් මේ අවස්ථාවේදී වුණත් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේවා සිටීම තුළින් නිවන් ලැබෙන්නේ නැහැ. සංඥා ලැබීම තුළින් නිවන් ලැබෙන්නේ නැහැ. සමාගයේ හදපත පතුලින් හදවතින්ම සමාගයේම සත්‍යත් අවබෝධය බවට පරිවර්තනය වීම තුළින් තමයි ඒ නිවන සමාජයට දකින්නට පුළුවන් වන්නේ. මෙන්න මේ විදිහට කටයුතු කළොත් එහෙම මේ ඇයට මේ කොටස සත්‍යයේ ඒකාන්ත වශයෙන් නිවන් ලබා දීමට හේතු උපනිෂය වෙන කුසලයක් බවට පත් වෙනවා. සමහර විට මේ පරිම වෙන්න පුළුවන්. නැත්තම් අනාගත භවයකදී වෙන්නත් පුළුවන් මේ බුද්ධ ශාසනයේ නොවත් අනාගත බුද්ධ ශාසනයකදී වන්නත් පුළුවන්. මේ දක්වා අපි කීවේ අනුකේතාවක් නෙවෙයි චතුරාර්ය සත්‍ය ධර්මයේ මත කරගීමක් වෙනවා කියලා. මේ කඨින ජීවන පූජාව සම්බන්ධයෙන් පහළ වූ සියලුම පංචස්කන්ධ ධර්මයන් ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කර ගැනීම. මේ කඨින ජීවන පුණ්‍ය කර්මය කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාරා සංඛාර පත්‍ය විඥාන වශයෙන් දැක්වූ පරිදි ඒකාන්ත වශයෙන් දුක්ඛ සංවේගය සමුදය සත්‍ය කියලා දීමයි. මේවා මුළු පංචස්කන්ධ ධර්මයන් මේක දුක්ඛ සත්‍ය මේක දුක්ඛ සමුදය සත්‍ය මේවා අනිත්‍ය මේවා අනාත්මය කියලා පෙන්වන කලේ අනිත්‍යයක් මේතන මාර්ග සත්‍ය මේ ඇයට පෙන්වන්නට දීමක් කලේ මේ ආකාරයෙන් මේ අනිත්‍ය සහ අනාත්ම දර්ශනේ හරියට දැක්වන මේ සංස්කාර ධර්මයන් නියම දැක්වීම නිරෝධ සත්‍ය දකින්නට පුළුවන් එතන තියෙන නිරෝධ සත්‍යය ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මේ දිනේ අපි පෙන්වන්න කරලා දුන්නේ ඒ විදිහට කටයුතු කරන්නට ඕන. මේ දක්වා කියන ධර්මයේ කෙටි සාරාංශය මා නැවත ප්‍රකාශ කරන්නම්. එතකොට අපි කියව අර කලින් කියපු කැලේ නැවත සාරාංශ කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ කඥ ජීවර පූජාවෙන් ලැබෙන තියෙන්නේ. ලෞකික සත්ත්ව සම්පත් ලැබෙනවා, භවභෝග සත්ත්ව සම්පත් ලැබෙනවා, දිව්‍ය සම්පත් ලැබෙනවා, මානව සම්පත් ලැබෙනවා, චක්‍රවර්ති සම්පත්, රාජ්‍ය සම්පත් ඔය තියෙනවා නේ. කටින් දේවල් කියනකොට ආරම්භයේ ආරම්භයේ චක්‍රවර්ති දෙවිවන්ගේ කියලා එහෙම ගන්න. ඒකට ප්‍රමත් ප්‍රදක් ගන්න චක්‍රවර්ති සම්පත් ලැබෙනවා. ලෞකිකාවේ ලෝකෙ කොතනකවත් එහෙම උපදින්න චක්‍රවර්ති රජවරු උපදිනවා නම් කටින් දේවල් පූජා කරන්නේ. ඒකට සුළුවල් ගන්න. හැමෝම දැනෙන්නේ චක්‍රවර්ති රජවරු. මොකද ඒවා මා ඒවා අතිශයෝක්තියෙන් කියන කතා ඒක වෙත්තාද ඒ ඒ ආහාරයේ විශාල පුණ්‍ය සත්‍ය ලැබෙනවා මං කිව්වේ ඒ පස්සේ ඇති කටින ආනිසංස පිළිබඳ ජීවිත පොත්වල කරුණු නෙවෙයි බුදුහාමුදුරන්ගේ ශ්‍රීමක පාඩයක් ඉදිරිපත් කරලා ශ්‍රෝතාපත්ති බලසත්‍ය ක්‍රියාය ප්‍රතිපන්නේ දානන් දත්තා සංකේන ලක්ෂණ යෝ දක්ෂින පාස්පංචිකක් භාගය. සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනෙකුට යම දේමතලෙන් අසංකේය සංඛ්‍යාවක් කියන්නට බැරි අප්‍රමේය ප්‍රමාණ ගන්නට බැරි පුණ්‍ය සත්‍යයක් ලැබුණා කියලා. ඒක නිසා මේ කර්ණ කේයර පූජාවෙන් ලැබෙන පුණ්‍ය සත්‍යය අසංකේයයි අප්‍රමේයයි ඒකේ වචන දෙකක් නැහැ බුද්ධ වචන වූ කාන්තිම සත්‍යයයි. ඒක නිසා අතිවිශාල පුණ්‍ය ශක්තියක් ලැබෙනවා. මා මේකේ ප්‍රකාශ කළ නොකල කැලලා තියෙනවා. මේ කටින් සීවර පූජාව කියන්නේ ජීවයේ ලබන දෙනායට පමණක් නෙවෙයි ජීවයේ ගණනායටත් ආනිසංස පහක් ලැබෙනවා. ඒක මම කියන්නේ නැහැ කියන්නේ නැති මොකද දන්නවද? ඒ ආනිසංස පහෙන් දැන් ඉන්න හාමුදුරුවන්ට වික්ෂුණාට කාට වැඩක් නැහැ. මොකද ඒවා කිසි කෙනෙක් ආරක්ෂා කරන්නේ මම දැක්ක ගන්න වික්ෂුණ හතරෙන් අපි ආරණ්‍යයේ ඉන්නකොට කීප දෙනෙක් හැර මේ දක්වා ජීවිතේ කවුරුත් නැහැ. ඒක නම් නිකන් සඳහනක් කරන්න මේ දේශනාව සම්පූර්ණ විය යුතු නිසා. අත්තට කටහඬව වික්‍රේ පංච කප්පිස්සන්දී අගමස් වාලෝ අසමාදානවරෝ ධනවර ධන භෝජන යාදත් ජීවන යොත්පත් ජීවරුපාතෝ තෝ සංසයෝ නියසම් බරිෂ්ඨති. මේ කටිනේ පුරිය අලගෙන කටින අතුරුනායි කියලා වෙන සංඥාවක් තියෙනවා. ඒ වෙන සංඥාවක් කරලා ඒ කටින පුරුණ අනුමෝදන් වෙච්ච භික්ෂුන් වහන්සේලා කායි භික්ෂුණීන් වහන්සේලා ආකාරي පංච කප්පිස්සන්ති. අකපෝ දේවල් පහක් කැප වෙනවා. හැමදාම නෙවෙයි ලබන මාස මාසයක්. මාස හතරක්. මොනවද? අනාමත්වාරෝ. එන ශික්ෂා පදයක් තියෙනවා. ඒ කියන්නේ යෝපන බුක්ඛෝ නිමන්තිතෝ සමත්තෝ සමානෝ සන්තම් බුක්ඛෝ අනාපච්චා පච්චබත්තම පුරේපච්චං පච්චබත්තම පුරේපච්චත්තං බා කුලේසෝ ආපදියං අඤ්ඤතර සමයාපාචිකං තත්ථයසනෝ ජීව දාන සමය ජීව දාන අනන්ත සමයෝ කියන්නේ. ඒ කියන්නේ දානයේ රැයම කරලා තියෙන භික්ෂු කෙනෙකුට භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ ළඟ ඉන්න භික්ෂු මිත්‍රයන්ට ප්‍රකාශ කරන්නේ නැතුව දානෙන් පස්සේ හරි ඊට පෙර හරි ගමට යන්නට බැහැ. ගමේ ගවල් වලට යන්න තරම් මේ වගේ බියව දවස් හැබතක් සිදෙනවා. මේ හැබත සිදු වෙන්නේ නැහැ මාත් වෙනකම් මේ කටයුතු කරන කටින් తీවරේ පූජාව පිළිගත්තායි. ඒ කටින් ආනිසංස අනුමෝදන් වෙච්චයි. මේ කාට කාලේ වික්ෂණන් කරන ගන්නේ නැති කතාවක්. ඉතින් ඕකේ ලැබෙන ආනිසංස ගැන කියලා වැඩක්. අනිත් එක දෙවෙනි කාරණා අනහමත්වාද අත්මාදානවා. නිශ්චිත තීව්‍රත්වයෙන් බඩ දෙකන උපදක්ෂණ කටනේ දස ඒකලත්තම්කේ දුක්ඛ සීකීරණ විපෝෂී අන්‍යතර දුක් සම්මතයනි සත්‍යම් පාදිච්ඡන් කියලා නිශ්චිත පදිතය රැකතියි. ඒ කියන්නේ භික්ෂුවකට තියෙන තුන් සිවුර කියලා. දෙකට සිවුර, තනිකට සිවුර, අංගන කියන එකට තුන් සිවුර තියෙනවා. මේ තුන් සිවුර තමන්ගේ අත්පසින් තියෙන එක. මේක මේ පැතිරිසිවර පින්කම් එත සහභාගී භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා මේ ආරම්භ දෙන්න අකීප කල්පල්පිය දෙතුනේ. දැන් මේවා කවුද භික්ෂුන් වහන්සේලා ගණන් ගන්නේ සුත්තපට? ඒවා දන්නේ නැහැ ගණන් ගන්නවනේ. දෙන්නේ නැහැ. පහත් මේ කතා කියන්නේ අකපදේවා ධන භෝජනේ අනිත්‍ය සමය පාත්‍යන් සත්‍යය සමය ධ්‍යාන සමය ජීවදාන සමය තේරදාන සමය අත්හන ගමන නාභිසෝත සමය මහා සමය සමනපත් සමය අන්තපත් සමය ධන භෝජනේ කියන්නේ භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට පස්කත් විදිහට සමනසාරුප්පේ ලෝණ විදිහට යම් කිසි ධනයකට ඇරවුම් කරලා ඒ ධනය ගන්නවා නම් මේ ධන පිටක් පිටක් ගන්න ඇරක් තිබෙනවා වැඩි තිබෙනවා මේ වලද සිදුවන්නේ නැහැ ආමාස හතරක් වෙනකන් කටින් తీවර පුණ්‍යා සංගමයට සහභාගී වෙනවා. මේවා දැන් ගණන් ගන්න විශ්ව වාසයලත් නේ. ඒක නම් වටිනේ. ඊළඟට ආ යාලට කියනවා. විචිලේවලෙන් පරිපූර්ණ උපතස්මින් කඩේ දසහ පරණ අධිරේක කියලන් ධාරේ තප්පන් තම අතික්‍රමයට උත්සජ්ජම් පාච්චෙන් කියලා තරයක්ක් තියෙනවා. ඒ කියන්නේ වික්ෂුවක් හරි වික්ෂණයක් වලින් මේ සිවුරු පරිහරණය කරන්නට ඕනේ අදිෂ්ඨාන කරලා නැත්නම් විකප්පණය කරලා. මේ දෙකම කරන්නේ නැති සිවුරු වලට කියන අතිරේක සිවුරු කියලා මේ අතිරේක සිවුරක් තියාගන්න පුළුවන් දසහ පරම දවස් 10 දක්වා පමණයි. ඒක වැඩි වෙන එක ඒ සියලුම සිවුරු පිළිබඳව ඒවා නිස්සක කියලාක් වලට නිස්සක පච්චියන්ට බවටපත් වෙනවා. මේක මේ මාස හතර තුළම මේ ඇදහැරට සිදු වෙන කොච්චර සිවුරු තියාගෙන හිටියද? දැන් කාලෙක සමාන ක්‍රම කරනවා. ඒ පිළිමාන ක්‍රම කරනවා. ඒක යෝගයට වැදගත් නෑ කියලා. ඊළඟට තමයි යෝජිතත් දියුරුපාතෝ තෝතේ සම්භාවිතති. මේ මේ ස්ථානේ දැන් මේ කඩේ දේවල් පූජා කරපු මේ ස්ථානේ යම් කෙනෙක්ගේ සාංගික දානයක් දුන්නා නම් ඒ සාංගික දානයක් දුන්නාට පසුව ඒ සාංගික වශයෙන් ලැබෙන පිළිකර ඔය සීට් වැදලා එන හැමදෙතර බෙදා දීම තමයි සාමාන්‍ය සිදු කරන්නේ. ඒ මිනිත් ලැබෙන සිවුරු මේ මාස හතර දක්වාම කිසිම බෙදීමක් නැතුව Tamanට පරිභෝග කරන්නට පුළුවන්. මේක නම් බොහෝ භික්ෂුන් වහන්සේලා කරන වැඩක් අපි දැකලා දෙනවා කරනවා. ඒ හැමතත් කියන්නේ මේ කොටස් පහ වික්‍රම මහසලාගේ වික්‍රේන්දාට හරි ඒ කඩින සීවරේ පුදුගත් අයට ලැබෙන ආනිසංසය. ඒක නිසා මේ ආනිසංස හරියනියම් ලැබෙන වික්‍රම මහසලාට ඒ සීවරේ පූජා කරන්න. ඒ කියන්නේ ඒවා ආරක්ෂා කරන, ඒ සිතා පදාව ආරක්ෂා කරන. දුන්නා නම් ඒ ආනිසංස සමන්තත් ඒ ආනිසංසයක් ලැබෙනවා. එයි අර තියෙනනේ ගෙවල් වලට යනකොට පන්නේ අයින පිටුමගේ අහන්න නැතුව ළඟ ඉන්න පිටුමගේ ගහන්න නැතුව කියලා. එතකොට මේ ස්වාධීනත්වයේ ටිකක් නැතිවීමක් තියෙනවා. ස්වාධීනත්වයේ නිතර කටයුතු කරන්න බැරි බවක් එතන තියෙනවා. මේ ශික්ෂාපතෙන් ඈත් වුණාට පස්සේ ස්වාධීනත්වයේ තියෙනවා. ඒ ස්වාධීනත්වයේ ලැබීම නිසා ඒ කුසල කර්මය තුළින් සමාජ ස්වාධීන ප්‍රතිලේඛයෙන් ඉන්නට පුළුවන්කම දෙනවා. සමාජයේ කීමට ගරුකරන යටත් වෙන සමාජවාදීන පිළිබඳව බලපත්. හැබැයි ඉතින් ඒ ආනිසංසයේ විශ්වස්ත ලැබෙන එකක් වෙනවා. ඒ වගේම තියෙනවානේ සිවුරු තුනකට වැඩි තියාගන්න එපා. මේක ඒක රාත්‍රියකට වැඩි ඉන්න දෙපයි කියලා අත්පසින් තියාගන්න. ඒකට කියලා තියෙන්නේ හොරකම් වලින් වැඩක් පාගෙන ඉන්න සඳහා. සිවුරු හොරකම් කරන එකෙන් බලක් පාගෙන ඉන්න සඳහා. ඒ ශික්ෂා පදේ පනලා තියෙනවා. මේක එවැනි පිටුවකට දුන්නොත් එහෙනම් මේ කටිනාන් සංකේතවලින් මේ අනකට තමන්ගේ දේ දීපල හොරුන්ගෙන් හතරන්ගෙන් ආරක්ෂා කරන්න දෙයක් නෑ ඉදීම වාගේ ආරක්ෂා. නිකන් ගෙවල් වලට ඇල්ලලා දාලා ගියා කිසිවක් ගන්නේ නැති වෙන්නේ. ඉන්නෙන්න කියන්නේ රොම්ගෙන්න කියන්නේ ගලින්න කියන්නේ සතුන් වෙන්න කියන්නේ මොකක්ම නැති ඉන්නේ. ඒකත් හැබැයි ආනිසංසය ලැබෙන කෙනෙකුට ඒක දුන්නා. දුන්නේ තමයි අර ධන භෝජනය කියන්නේ. දැන් අමුතුරු ධන භෝජනය තියා ඕන භෝජනයක් දෙනවා ඉන්නේ. අවංකවම කියනවා. ඒක නිසා මේ මේ කැපය, අකපය, කාලය, විකාලය ඕව මොකක්වත් නැහැ. ඉතින් මෙන්න නියම වික්ෂ කෙනෙකුට ඒක කටින් දේවලේ පූජා කළා නම් මේ අසතෝ දානයක් කැප කරන දීමක් කරන්නේ. ඒ කියන්නේ විෂක් බලු කෑමක්. විස නැති එකක් බවට පත් වෙලා ඒක නිසා ඒකේ කුසල සත්‍ය තුළින් සමාජ ඉදා නිහිත ආහාර පාන සමාජ කිසිම ශරීරද අයෝග්‍ය නොවන යෝග්‍ය වෙන කෑම ආහාර පාන දෙන්න ඒ කුසල සත්‍ය හේතු වෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඊට අමතරව ඕනම කෙනෙක් කීක තියාගන්න බෑ අතිරේක තියෙන දවස් 10කට වැඩි කිය. දැන් විශ්වමාන ගොඩක් ඉන්නවා. නමුත් ඒ නියම විශ්වකට ඒ විදිහට ඒ තුර පරිණාමය කර සම්මන්ත අසීමිත වූ මේ දෙවිකරටි පසිරිසද වෙන වැඩි පිළිදී ලබන්නට මේ පුණ්‍ය ශක්තිය හේතුයි. ඒ වගේම මේ සාංගික වූ සිවරු පෙරතර පෞද්ගලික වශයෙන් පූජා කිරීමක් මෙතන සිදු වෙනවා. මේ පදන් තියෙන කාලය තුළදී. එහෙම කියම කියන්නේ කොහේ සාමීයකයක් පෞද්ගලික බස්සට පස් කරනවා කියන විශාල දෙයක්. ඒක නිසා මේක ඒකෙනි කෙනෙකුට මේක මේ කටිනේ පූජා කළොත් එහෙම තමා බලාපොරොත්තු වූ හදිසි ධනලාභ විශාල ධනසම්භාරයක් ලැබීමට උපසස්පත් වෙනවා. මේ ඔක්කොම ලෞකික ජීවිතය. ඒකයි මම කලින් කියවෙන පස්ව ඇච්ච එකතු කළේ. එතකොට මේ මේ ධර්මයේ සාහනංශයට කිව්වේ මේ කුසල කන්නේ පිළ මේ විදිහට ලෞකික සම්පත් භවෝග සම්පත් ලබා දෙනවා කියන එක ඕව අල්ලන්නට එපා සිටින්. ඕව උපාදාන කරන්නට එපා සිටින්. ඕව ගැන ආශාව තියාගන්නට එපා සිටින්. ඕවා ලැබුණත් එකයි නොලැබුණත් එකයි සංසාරයෙන් ගොඩවීමයි අවශ්‍ය වන්නේ. ඒක නිසා මා දෙවෙනි කොටසෙන් ප්‍රකාශ කළේ මේ කුසල කර්මයෙන් ලෞකික සැප සම්පත් භෞතික සැප සම්පත් ලබා දෙනවා වෙනවා. කෙලින්ම නිවන්ස ලබා දෙන්නේ කෙලින්ම නිවන්ස ලබා ගැනීමද නම් මේදී පහළෝ බ්‍රහ්මෝපදමයන් තේරුම් ගන්නට කියලා. එහිදී අපි ප්‍රකාශ කළා මේ කුසල කන්නේ සම්බන්ධයෙන් පහළුනේ රූපය, වේදනාව, සංඥා, සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන්. මේ පංචස්කන්ධ ධර්මයන් නැතිකමින් නැතිකමින් යාමමයි මේ පුණ්‍ය කර්මය කියලා අපි ප්‍රකාශ කරන්නේ කියන කතාව. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් මෙලෙසින් ප්‍රශ්නේ පංචස්කන්ධ ධර්මයන් නිසා අනාගතේ භවවලදී ලැබෙන්නේ පංචස්කන්ධ ධර්මයන්මයි. එතකොට කුසල කර්ම කරපු කෙනෙකුට නෑ කුසල විපාක නිදින කෙනෙකුට නෑ. එතකොට මේ සුත්‍ර කර්මයේ තුලින් මේ පුණ්‍ය කර්මයේ පරිදස්සන ධර්ම රැස්වීම තුලින් ආස්කාර කිරීම තුලින් සීමක පහේ ඉදිරිපත් කරන අපේ ඉදිරිපත් කළා ඒ කාන්ත වශයෙන්ම නැවත නැවත සංස්කාර දුකට ඇපත් වෙනවා නැවත නැවත ඉදිරිපදීමෙන් යනවා කියලා දුක්ඛ සම්ලේසත්‍ය එතනින් දකින්නේ කියලා ප්‍රකාශ කළේ. එන්න මේ විදිහට මේක හරියට දැකාට පස්සේ මේ කුසල කර්මයේ ඔක්කොම ඒ වෙලාවේ පහළ වූ රූපාදී පංචස්කන්ධ ධර්මයන් මේවා අනිත්‍ය කියන ආකාරයේ දකින්නට කියලා කියනවා. ඒ වගේම මේ අනිත්‍ය නිසාම අනාත්මයි කියන එක දකින්නට කියලා කියනවා. මෙන්න මේක ගැන නැවත නැවත කොයි අවස්ථාවකදී හරි සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කරන එක මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන්නේ නැති වෙන්නේ යාම හැර මෙතන වෙන කිසිවක් නෑ ඒ පංචස්කන්ධ ධර්මයේ නොතේ සීකරණය දස් සංස්කාරාදී ධර්ම ඇති වෙනවා පවතින නැති වෙනවා ඒවා අනිත්‍යයි අනිත්‍ය නිසාම විරුද්ධ වී යන නිසාම මම කියලා මගේ කියලා මගේ ආත්ම කියලා සත්‍යය කියලා ජීවිතය කියලා පුජ්‍යය කියලා කබර ආකාරයෙන් හරි කියලා අපිට ඒවා ග්‍රහණය කරන්න දෙයක් නෙවෙයි ඔක්කොම අනාත්මයි කියන එක දකින්න ප්‍රකාශ කරේ අන්තිමේ අපි ප්‍රකාශ කළේ මේ තුලින් අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ මත කරදුන්නයි කියන එකයි ඒ කියන්නේ මේ පංචස්කන්ධ සංස්කන්ධයන්ගේ පැවැත්ම ඇතිවීම නැතිවීම දුක්ඛ සත්‍යයි. ඒ පංචස්කන්ධ ධර්මයන් ආස්වාද කරන මේ විදිහට කොතර කන්නේ කියන නිසා දුක්ඛ සමුදය සත්‍ය ජනිත වෙන දුක්ඛ සමුදය සත්‍ය ඒ වගේම මේ ආකාරයෙන් සීපත් කියන මේ අනිත්‍ය ආදී වශයෙන් දැකීම මාර්ග සත්‍ය ඒ තුළින් යම් එකකින් නාම රූප ධර්මයන් නිරුද්ධය ලබන නිවන දකින්නට පුළුවන් නම් ඒක නිරෝධ සත්‍යයි මේ කර්ම හරියට දකිනවා නම් අවිද්‍යාව ටිකක් හරි අඩු වෙනවා අසමාජ වික්කේ අවිද්‍යාව මොකද්දමාන අවිද්‍යාව දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධ ගාමී පටිපදා අඥාන මනෝමුත්‍ති වික්කේ අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ මොකද්දමානේ දුක දන්නේ නැහැ සමුදය දන්නේ නැහැ නිරෝධය දන්නේ නැහැ මාර්ගය දන්නේ නැහැ මේ කුසල කර්ම සම්බන්ධයෙන් තව දැනෙන්නේ කියන්නේ මොකද දැන් දන්නවනේ තරමද්දට හරි අවිද්‍යාව තුනී වෙන්නට ඕනේ නැති නෝනා දුක්ඛකර්ම සම්පන්න. හොඳයි දැන් අපි මේ දේශනාවෙන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ප්‍රකාශ කරන මේ ආකාරයෙන් විශාල පුණ්‍යසත්‍යම් මේ රැස් කරගත්ත මේ ධම්මේශරණේ කුමන ප්‍රසාරකණක් ඇස්පත් වෙනවා. මේ සියලුම කන්නේ පැත්තෙන් තුළින් අපට මේ පංචස්කන්ධ ලෝකේ යථා සත්‍ය යථාපටි අවබෝධ කරගැනීමේ පුණ්‍ය සත්‍ය භාග්‍ය දාවේවා. ඒ තුළින් මේ පංචස්කන්ධ ධර්මයේ කාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය වශයෙන් වැටහිලා මේවා කෙරෙහි කුම ඇලීම බැඳීම ආශාව යන්තා කරන මේ ඔක්කොම දුක්ඛ සංවේසත්‍ය වශයෙන් දෙහෙරුම් අරගෙන දුක්ඛ සං ආර්ය සත්‍ය ප්‍රහාණය කිරීමට මාර්ග සත්‍ය වැඩි යුතු වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගන්න කියන අවබෝධයේ ඇති වෙලා ඒ තමයි අනිත්‍ය සහ අනාත්ම දර්ශනය දැකලා ඒ අනාත්ම දර්ශනය තුළින් ලැබෙන නිර්මාණ ධාතු සාක්ෂාත් කිරීම සඳහා මේ කුසල ශක්තිය ඔබ සමට එකතු වීම හේතු වේවා වාසනාව වේවා කියලා කියමින් අපි මේ දේශනාව නිම කරන්නේ දෙවියන් අපි කවුරුත් එකට දෙන්නේ ආකාශත්හාජ ගැන පාඩේ ගැන ආකාශත්හාජ බුම්මත්තා දේවානම් ගමයිත්‍වා පින්න ගමන මොදෙත්තා සිරණ ලක්ඛන්ත සාසන ආකාශත්හාජ පුඤ්ඤන්තං අනුමෝදිතා චරණක්කන්ත දේශනං ආකාශත්තාජ් බොමත්තා දේවානං ගාමයි සිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණක්කන්ත මං පරන්තේ මේ ගේනං සෙන්දත්ින් දෙන්න ඉදම් විඤ්ඤාතේන හෝතු සුඛිතාං ඥාතයෝ ඉදම් විඤ්ඤාතේන හෝතු සුඛිතාං ඥාතයෝ ඉදම් විඤ්ඤාතේන හෝතු සුඛිතාං ඥාතයෝ ප්‍රාර්ථනා කරන ඉමිනා පුඤ්ඤ කම්මන්නේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා ධම්ම පුඤ්ඤන්නාසවක්ඛයා වහනෝතු සම්බ දුක්ඛා මුච්චසු ඒ සම්දෙනාටම මාමනින් සංකේත මේ සෑම කුසලයක්ම හේතු වේවා වාසනා වේවා අභිවාදන ශීලස්ස නිච්ඡං වද්ධා පචායන දත්තාරෝ ධම්මා වද්ධන්දී ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ ශබ්ද සම්පත්ති නිරත අතෝ නිබ්බාන සම්පත්තේ මිනාසේ සමිඤ්ඤතු සපත්තේවා නිවසරදී